බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස මේ ඇත්තටම ප්‍රශ්න කීපයක්ම අහන්න හිතුණා මේ විශේෂයෙන්ම මේ ඔය අසඤ්ඤතලය සහ ඒ බ්‍රහ්මලෝක සම්බන්ධයෙන් ස්වාමීන් වහන්ස මේ එතකොට ඒ අසඤ්ඤතලය කියන එක අදාළ වෙන්නේ මේ රූප බ්‍රහ්මතලයකටද එහෙම නැත්නම් අරූප බ්‍රහ්මතලයකටද රූප ලෝකයකට රූපාවචර බ්‍රහ්ම ලෝකවල අතර එකක් තමයි අසඤ්ඤතලය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි හිතන්න අපි සතෙක් වෙලා මිනිස්සෙක් වෙලා උපදිනවා නම් අපිට අපි මොන හරි කර්ම කර්මයකුත් අරගෙන ඉන්නේ. ඒ මේ මේ දැන් ජීවත් වීම සඳහා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය බ්‍රහ්ම ලෝකයේ උපදින අසඤ්ඤතලයේ වගේ උපදින සත්වයේ කොහොමද ඒ වගේ හැකියා මේ කියන්නේ කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා තීරණය වෙන අනිත් එක එයාගේ අර අපි වගේ දැන් සිත් පහළ වීමක් නැත්තම් එයා කුසල් කුසල් කරන්නේත් නැත්තම් මේ එතකොට ඒ කාලය තුලදී නිකන් ඒක තීරණය කරන්නේ කවුරු විසින්ද? ඒක වෙන්නේ කොහොමද? يعني කර්ම ශක්තිය විසින්. ඒ කර්ම ශක්තිය විසින් උපද්දවන එක රූපයක් එතන ජනිත වෙනවනේ. මොකද්ද? ජීවිතේන්ද්‍රයේ රූපය. ජීවිතේන්ද්‍රයේ රූපය හටගන්නේ කර්ම වේගයත් එක්කලා. එතකොට දැන් ඒ කර්ම වේගය නඩත්තු කරන්න එතන ප්‍රතිසන්දි විඥානයක් නැහැ. ඒක යාගේ චිත්ත අධිෂ්ඨානයත් එක්කලා අවහිර කරලා තියෙනවා. හැබැයි පෙර භවයේ මේ ශක්තිය ජනිත කරපු කර්ම විඥානයක් තියෙනවා. ඒ කර්ම විඥානය විසින් ජනිත කරපු කර්ම වේගය විසින් තමයි දැන් මෙතන රූප අර අපි කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටක කලාපේට ජීවිතින්ද්‍රිය රූපය ජීවිතේන්ද්‍රිය රූපය කියලා කියන්නේ මේ රූප කොටාසේ නඩත්තු කරන කර්ම කර්ම ශක්තියෙන් හටගන්නා රූපය. එතකොට ඒක මෙතන ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි කිව්වේ එතන ජීවිත නවක රූප කොටාස තමයි ක්‍රියාත්මක. නිකම්ම සුද්දාෂ්ටක රූප නෙමෙයි. ඒ සුද්දාෂ්ටක වලට එකතු වෙලා තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට ජීවිතේන්ද්‍රිය රූපය ඒ භවය නිමා වෙනකම්ම දැන් එහි ආයුෂ කියන්නේ කල්ප ගණන් වල ඉන්නේ අවුරුදු ගණන් වල ඉන්නේ නෙමෙයිනේ බ්‍රහ්ම ලෝකවල. එතකොට මේ කල්ප ගණනක් ඒ පවතින සමස්ත රූප කොටාශ එතකොට හැම ක්ෂණයකම බිදි බිදි බිදි බිදි අභිනවයෙන් මේ රූප ටික නඩත්තු කරනෝ අර කර්ම වේගය විසින්. හැබැයි සිතක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක. කර්ම වේගය විසින් තමයි ටික නඩත්තු කරගෙන යන්නේ. හොඳයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ බ්‍රහ්මය ඇති වෙන්නේ යම් ප්‍රතිසන්දිස්සිතක බලපෑමක් නිසානේ. කොහේ හරි තිබෙන්නේ ඇති වෙන්නේ නැහැ. සංස්කාරයක් <laughs> නැහැ. දැන් සංඛාර පත්‍ය දැන් අපි කතා කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරං කුසල කුසල සංස්කාර ගොඩනගන සංඛාර පත්‍ය විඥානන්නේ එතකොට ඒක තමයි පොදු පොදු ක්‍රමය පොදු સિદ્ધාන්තය ඒ සංස්කාර හේතු කොටගෙන විඥානයක් ජනිත හැබැයි මෙයා උත්සාහයෙන් විඥානේ වළක්වනවා වළක්වනකොට එයාගේ කර්ම වේගය විසින්ම නඩත්තු කරගෙන යනවා ප්‍රතිසන්ද විඥානයේ ජනිත නොවේ. හොඳයි හොඳයි. එතකොට එතකොට යාට චුත වෙන්නත් විපාක සිතක් වගේ එකක් කොහේ හරි ඇති වෙන සිතක් කියලා එකක් නැහැ. එහි නඩත්තු වෙන්නට අදාළ කර්ම වේගය නිම වෙච්ච ගම එයා අර මානසින් ගොඩනගු ශක්තිය එතනින් අවසానයි. ඒක අවසాన වෙච්ච ගම යලි චිත්ත වේගය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ දැන් මෙතෙක් එයා පවත්වාගෙන ආපු චිත්ත පරම්පරාවක් තියෙනවානේ. ඒක දැන් මේ මානසික බලයෙන්නේ මඩ පවත්වලා තියෙන්නේ. හොඳයි. ඒ ඒ සමගගෙන ආපු කර්ම වේගය එහෙමම තියෙනවානේ. දැන් මේ తాවකාලිකව යට කරලා විතරනේ. ඊට පස්සේ යට කරපු සාධකේ ඉවත් වෙච්ච ගම අර ටික මතුවෙනවා. ඊට පස්සේ කර්ම වේගය විසින් ආයේ අර සුපුරුදු විදිහට නතු ගන්නවා. හොඳයි අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තේරුණා හොඳයි. බොහොම පිං. දරාසන්නයි.